නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊරුවන් සරණයි සියලු දෙනාටම අමත පදං වැඩසටහන විශුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන මේ විද්‍යුත් දහම් කතිකාවත අද දවසේත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන වැඩසටහන වශයෙන් අපි දැන් වැඩසටහන් මම හිතන්නේ 17ක් පමණ ප්‍රමාණයක් පුරාවට පැහැදිලි කරගෙන එනවා විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරනවා. එතකොට ග්‍රන්ථයක් මුලපටන් කරන අධ්‍යයනය කිරීමක් වශයෙන් අපි මේ විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්නේ ධර්ම දේශනාවකට එහා ගිය දෙයක් ධර්මදේශනාවක් විදිහට මම විතරක් නෙවෙයි විශේෂ මාර්ග ග්‍රන්ථය මුලපටන් අරගෙන ග්‍රන්ථයේ කරුණු එකක් එකක් පාසා විස්තර කිරීමක් වශයෙන් තමයි අපි මේ පැහැදිලි කිරීම මේ කරගෙන යන්නේ. ඒ නිසා සමහර වෙලාවට සාමාන්‍ය ධර්මදේශනාවක ස්වරූපයට වඩා ටිකක් වෙනස් බවක් මේ වැඩසටහනේ තියෙනවා. අපි මේ ග්‍රන්ථයේ කරුණු කාරණා එකක් එකක් පාසා විස්තර කරන නිසා. උපත ඒ නිසා මේ කරුණු අතරේ යම් ආකාරයක පැහැදිලි කර ගැනීමක් අතිරේක පැහැදිලි කර ගැනීමක් යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ සඳහා අපි විවෘතව හැම කෙනාටම ආරාධනය කරනවා මේ වැඩසටහන ඉවර වුණාම අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ප්‍රශ්න අහන්න අවස්ථාව අපි උදාපත් කරලා තියෙනවා අවස්ථාව දීලා තියෙනවා ඒ වගේම තමයි යම් කෙනෙකුට යම් ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් අපේ ඒ සඳහා තියෙන WhatsApp සමූහයට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවනි. ඒ WhatsApp සමූහය සමූහයත් අපි සීමිත කාලයක් විවෘතව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා. ඉතින් ඒ නිසා අදත් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ විශිධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරගෙන එන ගමනේදී පැහැදිලි කරපු සීල නිර්දේශයේ තවත් එක කොටසක් තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පැහැදිලි කරගෙන ආවේ සීල නිර්දේශය යටතේ සීල කොටහසයන් යටතේ අපි කතා කරගෙන ආවා පංචවිද සීලය පසුගිය සතිය අපි සාකච්ඡා කරන්න යෙදුණේ. ඒ අනුව පංචවිද සීලයේ අපි පැහැදිලි කරා පළවෙනි කොටහසේ පළවෙනි පංචවිද සීල කොටහසේ අපි පැහැදිලි කරන්න යෙදුනා 17 වෙනි වැඩසටහනේ. ඒ අනුව අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ဒုတိ ය සීල පංචකය ඒ කියන්නේ මේ පංචවිද සීල කොටහසෙන් අතර දෙවෙනි කොටහසය පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල සහ අවීතික්කම සීල කියන කොටහසේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පහළ විසුද්ධි මාර්ගය පරිශීලනය කරන කෙනෙකුට 38 වෙනි පිටුවේ මුල පටන් තමයි 38 වෙනි පිටුවේ මුල ගාථා රත්නේ සහ ඊට අනතුරුව තියෙන කෙටි ඡේදය පැහැදිලි කරලා අවසන් කරා. ද්විතීය පංචකය කියන තැන ඉඳලා තමයි අපි අද කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් පාළි විසුද්ධි මාර්ගය පරිශීලනය කරනවා නම් ඒ අයට මේ ද්විතීය සීල පංචකයේ කොටසේ ඉඳලා පැහැදිලි කරගෙන කතා කරගෙන යන්න පුළුවන් අද සාකච්ඡාවත් සමග එකතු වෙලා. ඒ අනුව අපි විසුද්ධි මාර්ග පොතේ තියෙන කොටස අපි හැමෝටම බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ ဒ උතිය පංචකය කියන කොටස. ඒ අනුව මේ ဒ උතිය පංචකයේ කියන එක අපිට පොත බලා ගන්න කෙනෙකුට මේ පොත ඇසුරෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ අනුව පටන් ගන්නේ පානාති පාතාදී නම් පහනාදී වශයෙන් අත්තු වේදි තබ්බෝ. ඒ අනුව මේ දෙවෙනි සීල පංචකයේ අර්ථය ප්‍රාණඝාත ආදී ප්‍රහාණ වශයෙන්. එතකොට ප්‍රාණඝාත අදත්තාදාන යනාදී කියන මේ සිල්පදවල ප්‍රහාණ ආදී වශයෙන් කියලා කියන්නේ ප්‍රහාණ කියන එක ආදි පදයෙන් තවත් කොටස් කිහිපයක් තියෙනවා. එතකොට ඒක අපි කලින් කෙටියෙන් පැහැදිලි කරන තැනදී මේ සීල කොටහසෙන් පැහැදිලි කරන තැනදී පැහැදිලි කරා කොටස් පහක් තියෙනවා කියලා. පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල සහ අවීතික්‍රම සීල කියලා. එතකොට ඒ කලින් මාතෘකා වශයෙන් දේශනා කරපු කොටහසේ තමයි දැන් අපි මේ විස්තර වශයෙන් කරන්න යන්නේ. ඒකයි කියන්නේ ප්‍රහාණ ආදී වශයෙන් කියලා කියන්නේ ප්‍රහාණ ආදී වශයෙන් උතර ආදිපදයෙන් වේරමණී චේතනා සංවර අවිතික්කම කියන කොටස් ටික සංග්‍රහ කෙරෙන්නේ. ඒ අනුව මුත්තං හේතම් පටිසම්භිදායන් කියලාම පටිසම්භිදා මග්ගපාළී මේ පිළිබඳව කරන පැහැදිලි කිරීමක් තමයි ඊළඟට අපිට දක්වන්නේ මේ ග්‍රන්ථයේ ඒක අපි කොටස් කරලා තමයි මේ තිරේ දක්වලා තියෙන්නේ පංචශීලානි පාණාතිපාතස්ස පහානං සීලං වේරමණී සීලං චේතනා සීලං සංවරෝ සීලං අවීතිකමෝ සීලං ඒ වගේම තතහ ඒ වගේම මේක එනවා සෙසු සිල්පදවලටත් අදින්නාදානස්ස කාමේසු මිච්ඡාචාරස්ස මුසාවාදස්ස පිසුනාය වාචාය පරුසාය වාචාය සම්පප්පලාපස්ස අවිජ්ජාය ව්‍යාපාදස්ස මිච්ඡාදිත්‍ය. එතකොට මේ දස අකුසල කර්මපතවල තියෙන කරුණු 10ම අරගෙන ඒ හැම එකකම ප්‍රහාණාදී වශයෙන් කියලා දස කුසල කර්මපතයන් අපිට මෙතන දක්වලා තියෙනවා. ඒ අනුව ඒ දස කුසල කර්මපතයන් දක්වලා ඊළඟට නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස අභ්‍යාපාදේන ව්‍යාපාදස්ස යන ආදී වශයෙන් මේ ප්‍රථම අධ්‍යානයේ උත්පාදනයේට ප්‍රහාණය වන අංග පිළිබඳ සඳහන් කරනවා. ඒ අංග කරුණු කීපයේ විචිකිච්ඡාව දක්වා සඳහන් කරලා ඊළඟට ඥානේන අවිජ්ජාය පාමොජ්ජේන අර්ථියා යනාදී වශයෙන් මේ අෂ්ට සමාපatti උත්පාදනයේ පිළිබඳව අෂ්ට සමාපatti උත්පාදනයේදී ප්‍රහාණාදී අංග පැහැදිලි කරනවා. එතනින් එහාට අටලොස් මහා විදර්ශනාවන් වශයෙන් දැක්වීමක් තමයි ඔය මැද කොටසේ ඡේදී මැද කොටසේ ආරම්භ වෙන්නේ අනිච්චානුපස්සනාය නිච්ච සංඥාය දුක්ඛානුපස්සනාය සුඛ සංඥාය අනාත්තානුපස්සනාය අත් සංඥාය යනාදී වශයෙන් ආරම්භ කරලා ඒ කොටස අවසාන වෙනවා විවට්ඨානුපස්සනාය සංඥාවි නිවේසස්ස කියන කොටසින්. එතනින් ඉදිරියට ආරම්භ කරනවා ආර්ය මාර්ගයන්ගේ වශයෙන් ප්‍රහාණාදී කොටස්. සෝතාපට්ටි මග්ගේන දිට්ඨි කට්ඨානං කිලේසානං සකදාගාමි මග්ගේන ඕලාරිකානං කිලේසානං අනාගාමි මග්ගේන අනුසහගතානං කිලේසානං අරහත් මග්ගේන සබ්බ කිලේසානං පහානං සීලං වේරමණී චේතනා සංවරෝ අවීතික්කමෝ සීලං කියලා. එතකොට මේ හැම කොටසකටම අදාළව පහාන, වේරමණී, චේතනා, සංවර, අවීතික්‍රම කියන කොටස් පහම සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට දක්වලා පටිසම්භිදා මඟපාලි තවදුරටත් ඉදිරියටත් මේක පැහැදිලි කරනවා. එතන ඉදිරියට කියනවා ඒව රූපානි සීලානි එතකොට මේ 38 වෙනි පිටුවේ අවසාන කොටසේ තමයි තියෙන්නේ පාලි පාලි ග්‍රන්ථයේ ඒව රූපානි සීලානි චිත්තස්ස අවිපටිසාරාය සම්වත්තන්ති මේ බඳු සීලයක් සිටේ නොවිපිලිසර භාවයේ පිණිස අවිප්පටිසාර භාවයේ පිණිස පවතිනවා පාමොජ්ජාය පීතිය යනාදී වශයෙන් සඳහන් කරලා අවසානයේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තං තීති කියලා තමයි 39 වෙනි පිටුවේ පළවෙනි ඡේදය අවසන් වෙනකොට අපට සඳහන් කරන්නේ මේ පටිසම්පදා මග්ගපාළිය කොහොමද මේ පංචවිද සීල කොටාසේ පැහැදිලි කරේ කියලා. ඒතර මේ කොටස තමයි අද අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් විස්තර විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ කොටස් ටික අපි පැහැදිලි කරගෙන ගියොතින් තවදුරටත් විස්තර කරගත්තොත් අපි ඒ සඳහා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදිහට පංචවිද ශීලය මේ සීල කොටස් පහ පිළිබඳව අපිට සඳහන් කරන ဒုတိ ය සීල පංචකයේ සීල කොටස් පහයි ඒ අනුව මොනවද? පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවීතික්‍රම සීල කියලා. එතන මෙන්න මේ සීල කොටස් පහ පිළිබඳව තමයි අපි අර්ථය පැහැදිලි කරගන්න ඕනේ. එතන මෙතනදී අපිට මුලින්ම සඳහන් කරන්නේ මේ පටිසම්භිදා මග්ගපාළේ කොටස් ටික තමයි විෂදි මාර්ග ග්‍රන්ථයේ පැහැදිලි කරන්නේ. ඒ දක්වලා එතන ඉදිරියට කියනවා අපිට එක්තච පහානන්ති කෝචි ධම්මෝ නාමනත්ති අනාදි වශයෙන් අපිට ඉදිරියේ තවදුරටත් විස්තර කිරීමක් දක්වනවා. ඒ නිසා අපි ඉස්සල්ලා මේ ဒုတိ ය සීල පංචකයේ එන කොටස් පහ අපි දැනගන්න ඕන මොනවද පහාන සීල මොනවද වේරමණී සීල මොනවද චේතනා සීල මොනවද සංවර සීල සහ මොකද්ද අවීතික්කම සීල කියන කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යා යුතුයි. දැන් මොකක්ද පහාන සීල කියලා කියන්නේ? පහාන සීල කියන කාරණේ අපිට පැහැදිලි කරනවා විසුද්ධි මාර්ග ටීකාව ඇසුරෙන් අපි පැහැදිලි කරගෙන ගියොත් විසුද්ධි මාර්ග ටීකාව මේ පිළිබඳව තියෙන විවරණී කිරීමේ සඳහන් කරනවා මේ පහාන සීල කියලා කියන වචනේ පැහැදිලි කරන තැනට අවිලා කියනවා පාණාති පාතස්ස පහානං සීලන්ති හිරෝත්ප්ප කරුණාලෝභාදි ප්‍රමුඛේන යේන කුසල චිත්තුප්පාදේන පානාති පාතෝ උපහීති තං පානාති පතස්ස පහානං සීලනත්තේන සීලං මෙන්න මේ විදිහට විශේෂ මාර්ග මහා ටීකා මේක පැහැදිලි කරනවා. ඒතර ප්‍රහාණ සීල කියන එක අපිට ගන්න පුළුවන් දැන් අර දස අකුසල කර්මපත වලින් වැළකීමක් වශයෙන් ඒ කියන්නේ දස කුසල කර්මපතේ. ඒතර දස කුසල කර්මපතේ ගත්තහම දස කුසල කර්මපතේ තමයි පළවෙනි එක ප්‍රාණඝාතය. ඒතර ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය, මුසාවාද, විසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිට්ඨි. මෙන්න මේ 10ට අපි කියනවා දස කුසල කර්ම මේ වගේ වැලකීමට කියනවා දස කුසල කර්ම කියලා. ඒ අනුව මේ දස කුසල කර්මපත වශයෙන්ම මේ ප්‍රහාණ සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවීතික්‍රම සීල කියන මේ කොටස් පහ සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර මේ දස කුසල කර්ම පත අතරේ පළවෙනි කොටස අරගත්තොත් පළවෙනි එක තමයි ප්‍රාණඝාතය, පානාතිපාතය. ත්‍රපාණාතිපාත කියන එක පාණාතිපාතස්ස පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවරෝ සීලං, අවීතිකමෝ සීලං කියලා මෙන්න මේ කොටස් පහට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් මොකක්ද ප්‍රාණඝාතයේ එතකොට පාණාතිපාතයේ ප්‍රහාණ සීල කියන එක තමයි ඉස්සරහම පැහැදිලි කරන්නේ. ඒකයි කියන්නේ අපිට පටිසම්භිදා මග්ගපාළී මේ කොටස පැහැදිලි කරන තැනට එනකොට පංචශීලාංගී පාණාතිපාතස්ස පහන සීලං වේරමණී සීලං චේතනා සීලං සංවරෝ සීලං අවීතිකමෝ සීලං කියලා අර අපි දක්වන්න යෙදෙන මේ විශේෂ මාර්ග ග්‍රන්ථය සඳහන් කරන්නේ. ඒ නිසා මොකක්ද එහෙනම් පළවෙනි එකම පැහැදිලි කරගන්න ඕනේ මොකක්ද මේ පාණාතිපාතස්ස පහන සීලං මොකක්ද මේ ප්‍රාණඝාතේ පාණාතිපාතේ ප්‍රහාණ සීලය කියලා කියන්නේ. එතකොට කියනවා ඒ පිළිබඳව ඒකයි විසුද්ධි මාර්ග මහා තීතව සඳහන් කරන්නේ පාණාතිපාතස්ස පහානං සීලಂತಿ පාණාතිපාතස්ස පහානං සීලං කියලා කියන්නේ මොකක්ද පාණාතිපාතස්ස ප්‍රහාණී පාණාතිපාතය ප්‍රහාණය කිරීම සීලයක් කියලා කියන්නේ මොකක්ද ඒක පැහැදිලි කරනවා හිරෝත්ප්ප කරුණාලෝභාදි ප්‍රමුඛේන යේන කුසල චිත්තුප්පාදේන පානාතිපාතෝ පහීයති තම් පානාතිපාතස්ස පහාන එතකොට ඔන්න අපට කියන කාරණේ හිරෝත්ප්ප කරුණා ලෝභාදි ප්‍රමුඛේන යේන කුසල චිත්තුප්පාදේන හිරි පොත්තප්ප කරුණා ලෝභ මේ ආදී ධර්මතාවයන් මුල් කරගත්ත යම් කිසි කුසල චිත්තෝත්පාදයකින් ප්‍රාණඝාතය කියන සිත ප්‍රහාණය කරනවා නම් අන්න මේ යම් කිසි කුසල චිත්තෝත්පාදයකින් ප්‍රාණඝාතයේ කියන කුසලසිත ප්‍රහාණය කරනවා නම් අන්න ඒකට කියනවා පාමාත්පාදස්ස පහනක්. ප්‍රාණඝාතයේ ප්‍රහාණය කිරීම කියලා. ඒතර මොකක්ද හිරි? මොකක්ද ඔත්තප්ප? හිරි කියලා කියන්නේ අපි කියන ලැජ්ජාව. ඔත්තප්ප කියනවා බය කියලා. එතකොට හිරි කියලා කියන්නේ වෙන මොකටවත් ලැජ්ජාව නෙවෙයි, පවට තියෙන ලැජ්ජාව. එතකොට Taman පව් කරන්න තියෙන ලැජ්ජාව නිසා යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. එතකොට සමහර වෙලාවට යම් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ අකුසල් කිරීම, පව් කිරීම කියලා කියන එක රහසකින් අප කරන්න සුදුසු දෙයක් නොවේ. ඒ නිසා මං වාගේ කෙනෙකුට පව් කරන එක සුදුසු නැහැ කියලා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒකට අන්න පවට තියෙන ලැජ්ජාව නිසා, හිරි කියන ධර්මතාවය නිසා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔත්තප්පෙන් පවට තියෙන බය මේ ප්‍රාණඝාතය කියන අකුසල කර්මය අපිට මතු දුක් විපාක වෙන දා අකුසල කර්මයක් බවට පත් වෙනවා. මතු දුක් විපාක වෙන දේ අපිට අපාය අපාය උත්පත්තියට හේතු වෙනවා. මේ නිසා ප්‍රාණඝාතය සුදුසු නැහැ කියන අදහසින් යුතුව අන ප්‍රාණඝාතය ප්‍රහාණය කරනවා නම් අන්න ප්‍රහාණ සීලයක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් තවත් සමහර කෙනෙක් කරුණාව නිසා කරුණාව නිසා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන්. තවත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් සත්ත්ව කරුණාව අපි ඉතින් කවුරුත් සත්වයන් සත්වයන් වශයෙන් ජීවත් වෙන අය කවුරුත් ජීවත් වෙන්න කැමති ඒ නිසා සතුන් කෙරෙහි උපන්නා වූ කරුණාවක් නිසා මේ සතුන් දුකින් මුදව ගන්න ඕනේ අපි මේ දුකටපත් වෙලා මරණ දුකින් අපි මුදව ගන්න ඕනේ කියලා මරණය මරණයෙන් වළකිනවා ප්‍රාණඝාතයෙන් වළකිනවා මේ නිසාම කරුණාසිත නිසා එහෙම නැත්නම් අලෝභය නිසා අලෝභය කියලා කියන්නේ දැන් යම් කෙනෙකුට අපි හිතමු සත්වයේ ඝාතනය කරලා යමක් Tamanට ලබා ගන්න බලාපොරොත්තු වෙනවනම් එහෙම නැත්නම් යම් සීසතෙක්ගේ මාංශයක් අනුභව කරන්න ලෝභසිතක් උපදිනවනම් මෙන්න මේ උපදින ලෝභසිත ප්‍රහාණය කරගෙන ඒ ලෝභසිත මැඩගෙන අලෝභය උපදව ගන්නවා අන්නේ අලෝභය උපදව ගැනීම තුළින් යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට යම් හිරි වෙන්න පුළුවන්, ඔත්තප්ප වෙන්න පුළුවන්, කරුණා, අලෝභ මේ ආදී මොනයම්ම හෝ කරුණක් ප්‍රධාන කරගෙන මුල් කරගෙන යම්කිසි කුසල කුසල චිත්තෝත්පාදයක් උත්පාදනය කරගන්නවා. උපදවා ගන්නවා. කුසල සිතක් උපදව ගන්නවා. ඒ කුසල සිතින් ප්‍රාණඝාතේ ප්‍රහාණය කරනවා නම් අන්න ඒකට කියනවා ප්‍රාණඝාත පාණාතිපාතස්ස පහානම් කියලා. ඒ ප්‍රාණඝාතේ ප්‍රහාණය කිරීම කියලා කියන එක සීලනාර්ථයෙන් සීලනය සීලයක් කියලා කියනවා. ඒතර සීලනාර්ථය කියලා කෙනෙක් අපි කලින් කතා කරා කේනක් කියන සීලං කියපු තැන සීලය කියලා කියන එකේ අර්ථ දෙකක් තියෙනවා කියලා කියනවා. සීලනාර්ථ ආකාර දෙකයි සමාදානාර්ථය, උපධාරණාර්ථය කියලා. ඒතර සමාදාන වශයෙන් සීලය ගැන කතා කරනවා, උපධාරණේ වශයෙන් සීලය ගැන කතා කරනවා. අපි කොලින්ම ගත්තොත් උපධාරණය කියන කොටස උපධාරණය කියලා කියන්නේ යම්කිසි දෙයක් අපි සීලයකින් යම්කිසි අකුසලයක් නතර කරනවා නම් වළක්වනවා නම් ඒ වැළැක්වීම කුසල ධර්මයකට පිහිට වෙනවා. අන්න අපි කියන උපධාරණය කියලා. ඒ නිසා අපිට අකුසලයක් ඇති වෙන්න තියෙන අවස්ථාව වළක්වලා කුසල ධර්මයක් ඒක නිසා කුසල ධර්මයකට පිහිටක් ලබනවා නම් අන්න ඒකටත් කියන උපධාරණයක් කියලා. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියන එක නිසා අපිට කුසල ධර්මයක් උත්පාදනය කරගන්න කුසල ධර්මයක් උපදවා ගන්න පිහිටක් ලැබෙනවා. ආන් ඒ නිසා ප්‍රාණඝාතය කියන එක උපදාහනයක් වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක උපදාහනයක් වෙනවා. ඒ වගේම සමාදානයක් කියන සමාදානය කියලා කියන්නේ අපි සමාධියක් සිතේ එකඟ බවක් ඇති කරගන්න මේක හේතු වෙනවා. මනාව කුසල සිතක සිත පිහිටවා ගන්න මේක උත්කාර වෙනවා කියන එකයි සමාදානාර්ථය කියලා කියන්නේ. එතකොට සීලය බිඳුනහම සිත සැලෙනවා. සිත විසිරෙනවා. චිත්ත කම්පනයක් ඇති වෙනවා. මෙන්න මේ චිත්ත කම්පනය ප්‍රාණඝාතය නිසා මේ චිත්ත කම්පනය ඇති වෙනවනම් ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මේ චිත්ත කම්පනය දුරු වෙනවා. අන්න ඒකට කියනවා අපි සමාදානය කියලා. මේ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කොටස තුල මේ කරුණ තුල අර්ථ දෙකක් තියෙනවා. සීලනාර්ථය. සීලනාර්ථය කියන එක සම්පාදනය කරන කරුණු දෙකක් තියෙනවා. සමාදානය, උපදාහරණය. මේක තුලින් සිත එකඟ භාවයක පවත්ව ගන්න චිත්ත කම්පනයන් තොර කරගන්න මේක හේතු වෙන නිසා ඒක සමාධානාත්මයක්. ඒ වගේම තමයි ප්‍රාණඝාත ආදී නොකර සිටීම කියලා කියන එක කුසල චිත්තයක් උත්පාදනය කරගෙන කුසල ධර්මයක් උපදවන්න උපකාරයක් වෙන නිසා ඒකට උපදාහණය කියලා කියනවා. මේ සමාදාන අර්ථයෙන් සහ උපදාහරණ අර්ථයෙන් නිසා අපි ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියලා කියන එක සීලයක් කියලා කියනවා. ආන්ගේ සීලනාර්ථයෙන් මේ ප්‍රාණඝාතය ප්‍රහාණය කිරීම කියන එක පහාන සීල බවට පත් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ පහාන සීල කියලා. එතකොට මේ අනිකුත් වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවීතික්කම සීල කියන මේ හැම තැනකදීම මේ සමාදාන උපදාන කියන උපදාහරණ කියන අර්ථ දෙක අපි සලක ගන්න ඕනේ. අපි පළවෙනි කාරණේට විතරක් ප්‍රහාණ සීල සීලය කියන එකට විතරක් මේ සමාදානයේ උපදාහරණය කියන කරුණු දෙක අරගෙන පැහැදිලි කරන්න යෙදුනේ. එතනින් ඉදිරියට අපිට සඳහන් කරන්න දැන් ඔන පහාන සීලය පළවෙනි සීලය. ඊට පස්සේ දෙවෙනි සීලය තමයි විරමණ සීලය. තුන්වෙනි එක චේතනා සීලය, හතරවෙනි එක සංවර සීලය සහ පස්වෙනි එක අවීතික්‍රම සීලය කියලා. එතකොට මොකද්ද විරමණ සීලය කියලා කියන්නේ? මේ ප්‍රාණඝාතය කියන සිල්පදයටම අරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසල කර්මපතේටම සලකාගෙන මේ ඉතුරු සීල ටිකත් සාකච්ඡා කරගන්න පුළුවන්. මොකද්ද වේරමණී සීල, මොකද්ද චේතනා සීල, මොකද්ද සංවර සීල, මොකද්ද අවීතිතුම් සීල කියලා. එහෙනම් විරමණ සීල, වේරමණී සීලය කියලා කියන්නේ මොකක්ද? ප්‍රාණඝාත ආදීන් වැළකීම. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් අන්න ඒකට කියන ප්‍රාණඝාතයේ විරමණ සීලය කියලා. එතකොට පාණාතිපාත විරමණය. අපි විරමණය කියලා කියන්නේ කෙලින්ම වැළකීම කියන අදහසම තමයි. එතකොට අන්න ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එකට අපි කියනවා ප්‍රාණඝාතී වේරමණී සීලය එහෙම නැත්නම් විරමණ සීලය කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ පිළිබඳව විශේෂ මාර්ග ටීකාව සඳහන් කරන්නේ පාණාතිපාතා විරති වේරමණී සීලං කියලා. පාණාතිපාතයෙන් විරතිය වේරමණී සීලය කියලා සඳහන් කරන්නේ. ඊළඟට චේතනා සීලය. චේතනා සීලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයට ප්‍රතිපක්ෂ වූ වෙච්ච චේතනාව කියලා කියන එකට. ප්‍රාණඝාත, අදත්තාදාන ආදී මේ දස අකුසල කර්මපතේට ප්‍රතිපක්ෂ චේතනාවක් වෙනවා නම් අන්නේ චේතනාවට චේතනා සීලය කියලා කියනවා. ඒක පිළිබඳ විශේෂ මාර්ග ටීකාව සඳහන් කරන්නේ පාණාතිපාතස්ස පටිපක්ඛ චේතනා චේතනා සීලං. පාණාතිපාතේට ප්‍රතිපක්ෂ චේතනාවට තමයි චේතනා සීලය කියන්නේ කියලා කියනවා. සංවර සීලය කියලා කියන්නේ මොකක්ද? ප්‍රාණඝාත ආදීන් සංවර වෙනවා. ඒ කියන්නේ සංවර වෙනවා කියන වචනේ තේරුම අපි තව ටිකක් විමසලා බලුවොත් එතනින් කියන්නේ ප්‍රාණඝාතයක් එහෙම නැත්නම් ප්‍රාණඝාත අදත්තාදා ආදී යම් කිසි මේ ව්‍යතික්‍රමණයක් සිද්ධ වෙන්න යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගේ වසලා දානවා. ඒ මාර්ගය පියවලා දානවා කියන එක තමයි අපි කියන්නේ සංවර වෙනවා කියලා. එනිසා අන්න ප්‍රාණඝාත ආදීන් එමෙතන ප්‍රාණඝාත අදත්තාදාන මේ කියන දේවල් වලින් සංවර වෙනවා නම් අන්න ඒ සංවර වීමෙන් අදහස් කරන්නේ ඒ අදාළ අකුසල කර්මයන් සිද්ධ වෙන්න තියෙන මාර්ගයේ මාර්ග ටික අපි වසා දමනවා කියන අර්ථයයි කතා කරන්නේ. ඒ අනුව ඒ වසා දැමීම එක්තරා විදිහකට සීලයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක පිළිබඳව විශේෂ මාර්ග තීතාව සඳහන් කරනවා පාණාතිපාත සංවරණං ප්‍රවේශද්්වාර පිටහනං සංවරෝ සීලං එතකොට කියන ප්‍රාණඝාතයේ පාණාතිපාතයේ සංවරණය සංවර වීම ප්‍රවේශද්්වාර පිදහනං පිවිසුවන ద్వාරය දොරටුව වැසීම. ඒ කියන්නේ ඒක තමයි අපි සඳහන් කරේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්න තියෙන මාර්ගය වසලා දානවා කියන කාරණය. ඒකයි ප්‍රවේශද්්වාර පිදහනං. ඒකට කියනවා සංවරෝ සීලං කියලා. ඊළඟට පස්වෙනි එක තමයි අවීතික්කම සීල කියලා කියන්නේ. අවීතික්කම සීල කියන්නේ මොකක්ද? ඒ තමයි ප්‍රාණඝාතී ප්‍රාණඝාතාදී අව්‍යතික්‍රමණය. ඒක නැත්නම් ව්‍යතික්‍රමන නොකිරීම කියලා කියන එක. ඒ කියන්නේ වෙනත් විදිහට කියනවා නම් අපි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිල්පදේ අපි සමාදන් වෙලා ඒ සිල්පදේ අපි සමාදන් වුණා නම් ඒ සමාදන් වෙලා සලකාගත ශික්ෂාපදේ බිඳින්නේ නැතුව ඉන්නවා කියන එක තමයි අභ්‍යතික්‍රමණය කියලා කියන්නේ. එතකොට ඒකට කියනවා අවීතික්කම සීලී කියලා විශේෂ මාත්‍ර ටීකාවේ පිළිබඳ සඳහන් කරන පාණාතිපාතස්ස අවීතික්කමනම් අවීතික්කමෝ සීලම්. එතකොට ප්‍රාණඝාතය වියතික්‍රමන නොකිරීම කියලා කියන එකක් සීලයක් කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට එක ශික්ෂාපදයක් ගන්න මේ දස අකුසල කර්ම පතේ ඇතුලේ තියෙන ශික්ෂාපද 10න් කරුණු 10න් අපිට එකක් අරගෙන මේ සිල්පද පහ සීල පහටම කොටස් පහටම බෙදන්න පුළුවන්. මොකද්ද ප්‍රහාණ සීල, විරමණ සීල, චේතනා සීල, සංවර සීල, අව්‍යති අවීතික්‍රම සීල වශයෙන්. ඒතර මෙන්න මේ විදිහට බෙදලා අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. අදත්තාදාන කියන එකත් මේ විදිහටම කතා කරන්න පුළුවන්. ඊට පස්සේ කාම මිත්‍යාචාරය කියන එකත් මේ විදිහටම කතා කරන්න පුළුවන්. ඒ නිසායි අපිට ඉදිරියට සඳහන් කරන්නේ අදින්නාදානස්ස කාමේසු මිච්ඡාචාරස්ස මුසාවාදස්ස පිසුනාය වාචාය පරුසාය වාචාය අනාදි වශයෙන් අපිට මේ පටිසම්භිදා මග්ගපාළියේ මේ කරුණ අපිට තවදුරටත් පැහැදිලි කරනවා. ඉතින් ඒ ටික අපිට ග්‍රන්ථයේ බලනකොට පැහැදිලි වෙනවා. ඒ නිසා අදින්නාදානය කියන සිල්පදය අරගෙන අපිට එතනත් කතා කරන්න පුළුවන් අදින්නාදානස්ස පහාණං සීලං. අදින්නාදානස්ස වේරමණී සීලං. අදින්නාදානස්ස චේතනා සීලං. අදින්නාදානස්ස සංවරෝ සීලං. අදින්නාදානස්ස අවීතික්කමෝ සීලං. කාමයේ මිච්ඡාචාර කියන පදේ අරගෙන එකක් පැහැදිලි කරපුවා. කාමයේ මිච්ඡාචාරස්ස පහානං සීලං. කාමයේ මිච්ඡාචාරස්ස වේරමණී සීලං. කාමයේ මිච්ඡාචාරස්ස චේතනා සීලං සංවරෝ සීලං අවීතිකමෝ සීලං මේ විදිහට අපිට මේ හැම ශික්ෂා පදයකම ඔය කරුණු පහ සීල කොටස් පහ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඒ නිසා අපිට බුදුගෝසාචාර්යන් වහන්සේ මෙතනදී ඒ එක එකක් වෙන වෙනම සාකච්ඡා කරන්නේ නැතුව අපිට ඊටාම කෙටියෙන් දක්වනවා අදින්නා දානස්ස කාමීස් මිච්ඡාචාරස්ස යනාදී වශයෙන් අපිට දක්වනවා මිච්ඡාදිත්‍ය දක්වා. ඒ විදිහට දස කුසල දස අකුසලයන්ගේ අනෙක් පැත්ත දස කුසලය. ඒකට මේ අප්‍රහාණය කියන්නේ දස කුසලය. සීලය කියන්නේ ඒකට දස කුසලයක්. එනිසා මේ දස කුසල කර්ම තත වශයෙන් අපිට මේ ප්‍රහාණ සීලාදිය දක්වලා ඊට අනතුරුව අපිට අෂ්ට සමාපatti, අටලස් මහ විපස්සනා, ආර්ය මාර්ගය කියන මේ කරුණු තුනටම අදාළව අපිට මේ ප්‍රහාණ සීල, අවීතික්‍රම සීල, අපහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවරෝ සීල, අවීතික්‍රම සීල කියන මේ කොටස් පහම එන්න පුළුවන් කියලා තවදුරටත් විස්තර විවරණයක් පටිසම්භිදාමග්ගපාලි දක්වනවා. ඒ විස්තර විවරණය තමයි අපි ඊළඟට මේ දක්වන්නේ. ඒ අනුව අපිට කියනවා මේ සෝපාය සෞපාය අෂ්ඨ සමාපත්තිය ආදී වශයෙන් කියලා අපිට පැහැදිලි කරනවා කොහොමද? නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස. ඊට පස්සේ අපිට පටන් ගන්නෙ නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස. නයිස් ක්‍රම නයිස් ක්‍රමයෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. මේ කරුණු ටික අපිට දක්වන්නේ ප්‍රථම ධානයේ උපදවන්න උපාය භූතවන පූර්ව භාග ප්‍රතිපදා වශයෙන්. එතකොට ප්‍රථම ධානයේ උපදවන්න උපායක් වන පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් අපිට දක්වනවා නෛෂ්ක්‍රමයෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න. අව්‍යාපාදයෙන් ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න. ආලෝක සංඥාවෙන් තීන මිද්දේ ප්‍රහාණය කරන්න. අවික්ෂේපයෙන් උද්දච්ච ප්‍රහාණය කරන්න. ධම්ම බවත් හානියෙන් විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න කියලා. මේ විදිහට අපිට ප්‍රථම ධානයේ උත්පාදනයට අවශ්‍ය වන ධර්ම ටික. මොකද අපට මේ ප්‍රථම ධානයේ පිළිබඳව විස්තර විවරණය කරන ගත්තොතින් අපි විභංග අප්‍රකරණයේ ධ්‍යාන විභංගයතාවම ප්‍රථම ධ්‍යානාදී පැහැදිලි කරන තැන කියනවා අවිජ්ජන් ලෝකේ පහයි විගත අවිජ්ජහ ජේන චේතසායනාදී වශයෙන් සඳහන් කරන මේ අවිද්‍යා ආදී ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් තමයි අපිට ප්‍රථම ධ්‍යානය උපදවන්න පුළුවන් කියලා. ඒතර ඒ නිසා අන්න ප්‍රථම ධ්‍යානය උපදවන්න කාමච්ඡන්දේ ප්‍රහාණය කරගන්න. ව්‍යාපාදි ප්‍රහාණය කරගන්න ඕනේ. තීන මිද්දේ ප්‍රහාණය කරගන්න ඕනේ. උද්දච්ච ප්‍රහාණය කරගන්න ඕනේ. විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න ඕනේ. ඒ ධර්මතා ප්‍රහාණය කරන්න අවශ්‍ය වන ප්‍රහාණ අංග, උපාය ධර්මතාවයන් ටික තමයි සඳහන් කරන්නේ. කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා නෛෂ්ක්‍රමී. අව්‍යාපාදී ප්‍රහාණය නම් ව්‍යාපාදී ප්‍රහාණය නම් අව්‍යාපාදී. තීන මිද්දේ ආලෝක සංඥාවෙන්. ඒ වගේම උද්දච්චය කියලා කියන සිතේ විසිරීම කියන එක, සිතේ විසිරීම කියන එක අවික්ෂේපයෙන් තමයි එහෙම නැත්නම් සමාධියෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. ඒ වගේ විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා ධම්ම වවත්ථානේන කියලා කියනවා. ධම්ම වවත්ථානේ කියලා කියන්නේ මොකද්ද? ඒක පිළිබඳ විශේෂ මාර්ග ටීකාව පැහැදිලි කරන්නේ ධම්ම වවත්ථානේනාති කුසලාදි ධම්මානං යතහනිච්චේ කුසලාදී ධර්මයන් මෙන්න මේවයි මේවයි කියලා මේක කුසලය මේක අකුසලය මේක යහපත් දේ මේ අයහපත් දේ මෙය පින මෙය පව කියලා මේ විදිහට නිසි පරිදි ව්‍යවස්ථාපනය කරගත්තා. නිසි පරිදි මේක වෙන් කරගත්තාම ඒක තුලින් විචිකිච්ඡාව ඇති වෙන්නේ නැහැ කියලා. විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඒසා විචිකිච්ඡා ප්‍රහාණයට මාර්ගය උපාය වෙන්නේ මොකද? ධම්ම වවත්තාණිය කියලා කියන එක. ඒ නිසා කුසලාදී ධර්මයන් යථා පරිදි නිසි ආකාරයෙන් නිශ්චය කරගත්තාම මෙයයි කුසලය මෙයයි අකුසලය කියලා හරියාකාර නිශ්චය කරගත්තාම අපිට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ මේක හරිද වැරදිද කියලා හිතන්න යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයේ පිළිබඳව සංඝයා පිළිබඳව සීලයේ පිළිබඳව යනාදී වශයෙන් මේ අටපැන්හි ඇතිවෙන විචිකිච්ඡාව කියන එක ඇති වෙන්නේ නැහැ හරියට ධර්මය අධර්මය කියන දෙක නිශ්චය කරගත්තාම ඒ නිසා අන්න ඒ විදිහට සඳහන් කරනවා ප්‍රථම ධානය උත්පාදනය කරන්න අවශ්‍ය වෙන උපාය මාර්ගයේ වශයෙන් නෙක්ඛම්මේන කාමච්ඡන්දං යනාදී වශයෙන් කාමච්ඡන්දස් යනාදී වශයෙන් සඳහන් කරනවා සඳහන් කරලා එතනින් ඉදිරියට අෂ්ට සමාපatti කියලා කියවහම අෂ්ට සමාපatti වල තියෙනවා ප්‍රථම අධ්‍යානයේ තියෙනවා, ဒုတိ ය අධ්‍යානයේ තියෙනවා, තති අධ්‍යානයේ තියෙනවා, චතුර්ථ අධ්‍යානයේ තියෙනවා. ආකාසාංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන අරූප සමාපatti හතර තියෙනවා. તો රූප රූප සමාපatti හතරයි, අරූප සමාපatti හතරයි. මෙන්න මේ ටිකට කියනවා අෂ්ට සමාපatti කියලා. ඒ අෂ්ට සමාපත්තියම සලකගත්තාම මේ අෂ්ට සමාපත්තිය තුලින් පළවෙනියෙන්ම තියෙන ප්‍රථම ධානය උපදවන්න තියෙන උපාය මාර්ගය අපිට පැහැදිලි කරන ඕන නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ය අනාදි වශයෙන් ප්‍රහාණය කරන්න ඊළඟට ඉතිරි අස්ස සමාපatti අංග ඉතිරි ටික දක්වන්න තමයි ඥානේන අවිජ්ජාය පාමොජ්ජේන අරතිය පඨමේන ජහනේන නීවරණාන යනාදී වශයෙන් අපිට සඳහන් කරන්නේ එතකොට අවිද්‍යාව දුරු කරගන්නේ ඥානය කියන ප්‍රඥාවෙන්. අරතිය කියලා නොඇලීම කියන අරතිය දුරු කරගන්නේ ප්‍රමෝදය ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතියෙන් ඊට පස්සේ ප්‍රථම ධානයේ මේ සියල්ලෙන් සමන්නාගත ප්‍රථම ධානයේ උත්පාදනය කිරීමෙන් නීවරණ ඒ නිසා ප්‍රහාණය වෙනවා ဒ ුතියේන ධානයේන විතක් ਵਿਚාරාණ දෙවෙනි ධානය ඉපදවීමෙන් විතක් ਵਿਚාර ප්‍රහාණය වෙනවා තතියේන ධානයේන තීතිය තෘතිය ධ්‍යාන ඉපදවීමෙන් ප්‍රීතිය ප්‍රහාණය වෙනවා. චතුත්ථේන ධ්‍යානේන සුඛ දුක්ඛහනං. චතුර්ථ ධ්‍යානයෙන් සුඛ දුක්ඛ ප්‍රහාණය වෙනවා. ඔන්න අෂ්ට සමාපatti වල රූප සමාපatti හතරම අපිට ගෙනල්ලා දැක්වුවා. ඊළඟට කියනවා ආකාසරංචායතන සමාපatti රූප සංඥාය. පටික සංඥාය නානත්ත් සංඥාය වෙන ආකාසානංචායතන සමාපත්තිය තුළ ප්‍රහාණය වෙන දේවල් ටික අපිට සඳහන් කරනවා රූප සංඥා ප්‍රහාණය වෙනවා පටික සංඥා ප්‍රහාණය වෙනවා නානත් සංඥා ප්‍රහාණය වෙනවා කියලා ඒ ආකාසනංචායතන සමාපත්තිය. ඊළඟට ඊළඟට සඳහන් කරන විඤ්ඤාණංචායතන සමාපත්තිය ආකාසනංචායතන සංඥාය. ඔන්න මුලින්ම රූප සංඥාව සමතික්‍රමණය කරලා ආකාසනංචායතන උපදවන යෝගියා ඒ ආකාසනංචායතන සංඥාව සමතික්‍රමණය කරලා ඒක ප්‍රහාණය කරලා ඉන් ඉදිරියට විඤ්ඤාණංචායතනට එනවා. විඥානං චායතන සංඥා ප්‍රහාණය කරලා ඉන් ඉහළට ආකින්චඤ්ඤායතන සමාපත්තිය සම්පදිනවා. ආකින්චඤ්ඤායත සමාපත්තියෙන් ඉදිරියට නේව සංඥානා සංඥායතන සමාපත්තියට සම්බන්ධ මේ නිසා මෙන්න මේ විදිහට අපිට කියනවා මේ අෂ්ට සමාපatti උත්පාදනය පිළිබඳව සඳහන් කරනවා. ඒ අෂ්ට සමාපatti උත්පාදනයේදී මේ ප්‍රහාණ සීල, වේරමණී සීල, චේතනා සීල, සංවරෝ සීල, අවීතික්‍රම සීල කියන මේ කොටස් පහ මේ නිසා අපිට යොදා ගන්න පුළුවන්. එතකොට කොහොමද ප්‍රථම ධානය කියන තැනට ආවහම එතන ප්‍රහාණය වෙන අංග ටික අපි ගත්තාම ඒ දේවල් ටික ප්‍රහාණය වීමෙන් ප්‍රථම ධානය උත්පාදනය වෙනවා නම් අන්න ප්‍රථම ධානයේදී තියෙනවා ප්‍රහාණ සීලය. ඒ ප්‍රහාණය වෙන අංග ටික. ඒ ප්‍රහාණය වෙන අංග ටික ගාවදීම අපිට වේරමණී චේතනා සංවරෝ අවීතිකමෝ කියන මේ අංග ටිකක් තවදුරටත් විස්තර කරගන්න පුළුවන්. ඊළඟට ဒုတိ ය ධානයේදී තතිය අධ්‍යායනයේදී චතුත් අධ්‍යායනයේදී ආකාසනංචායතනයේදී විඥානංචායතනයේදී ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන මේ අෂ්ට සමාපත්තීන්ගේදීම මෙන්න මේ ප්‍රහාණංග පිළිබඳව අපිට මේ විදිහට සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට අෂ්ට සමාපatti පිළිබඳවම සඳහන් කරලා ඊළඟට පටිසම්භිදා මඟ පාළිය අපිට ඊළඟට ගන්නේ අටලොස් විදර්ශනාවන් පිළිබඳව. ඒ කාරණේ ටිකක් ඉතින් ගැඹුරු කාරණයක් අටලොස් මහා විදර්ශනාවන්ගේ වශයෙන් අපට මේ කොහොමද ප්‍රහාණ සීල ආදී යොදා ගන්න පුළුවන් කියලා අපිට කරුණු කාරණා 18ක් මේ විදර්ශනා 18ක් අපිට සඳහන් කරනවා අනුපස්සනා 18ක් අපිට දක්වනවා මෙතන ඉදිරියට. ඒ අනුව පටන් ගන්න අපිට අනිච්චානුපස්සනායේ නිත්‍ය සංඥාය. එතකොට අනිච්චානුපස්සනා කියන විදර්ශනාවෙන් නිත්‍ය සංඥාව ප්‍රහාණය කරනවා. අන්න එතකොට අනිච්චානුපස්සනා කියන විදර්ශනාව තුළ තියෙන ප්‍රහාණ සීලය නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන නිසා. එතකොට එතන තියෙන වේරමණී සීල නිත්‍ය සංඥාව විරමණය කිරීමේ සීලය. සංවරෝ සීල, අවීතික්කම සීල, චේතනා සීල කියන මේ සීල ටිකත් අපිට මේ විදිහට සලක ගන්න පුළුවන්. ඒක අපිට අදාළ ඒ පිළිබඳව සලකා ගැනීම වශයෙන් ආභෝග වශයෙන් තමයි අපිට සලක ගන්න වෙන්නේ මේ විදිහට තමයි එන්නේ කියලා. ඒ වගේම දුක්ඛානුපස්සනාව දුක්ඛානුපස්සනාවෙන් අපි ප්‍රහාණය කරන්නේ සුඛ සංඥාව. ඒ වගේම අනාත්තානුපස්සනාව අනාත්තානුපස්සනාවෙන් ප්‍රහාණය වෙන්නේ ආත්ම සංඥාව. නිබ්බිදානුපස්සනාවෙන් ප්‍රහාණය වෙන්නේ නන්දිය. නන්දිය කියලා කියන්නේ සප්‍රීතික තෘෂ්ණාව කියලා කෙනෙක්. ඒකයි කියන්නේ ඒකයි කියන්නේ නිබ්බ නිබිදානුපස්සනාය නන්දියා නිබිදානුපස්සනාවෙන් නන්දිය ප්‍රහාණය වෙනවා කියලා කියනවා. විරාගානුපස්සනාය රාගස්ස විරාගානුපස්සනාවෙන් රාගය ප්‍රහාණය කරනවා. නිරෝධානුපස්සනාය සමුදයස්ස සමුදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ඒ නිසා නිරෝධානුපස්සනාවෙන් තෘෂ්ණාව සංසිඳවනවා ප්‍රහාණය කරනවා. පටිනිග්ගස් පටිනිස්සග්ගානුපස්සනාය ආදානස්ස. මොන කියනවා පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානය ප්‍රහාණය කරනවා කියලා කියනවා. ඒතර ආදානය කියලා කියන්නේ මොකද්ද? ආදානස්සාති නිච්ඡාදි වශයෙන් ගහනස්ස කියලා ටීකාව සඳහන් කරනවා. ඒතර ආදාන කියලා කියන්නේ නিত্য ආදී වශයෙන් ග්‍රහණය කරගන්නවා. දැන් අපි යමක් ගත්තාම අපිට නිවන් දැකලා නැති හේතුව නිසා නিত্য සංඥාව ඒ වගේම සුඛ සංඥාව මේ ආදී වශයෙන් තමයි තියෙන්නේ. දැන් නিত্য සුඛ ආත්ම වශයෙන් තමයි අපිට විපල්ලාස් වශයෙන් තමයි මේ සංඥාව තියෙන්නේ. හැබැයි අපි පටිනිස්සග්ගානුපස්සනා විදර්ශනාව තුළින් මේ නিত্য ආදී වශයෙන් තියෙන ග්‍රහණය දුරු කරගන්නවා. ඒ නිසා ඒ ග්‍රහණයට තමයි කියන්නේ ආදානය කියලා. ඒ නිසා ආදානය දුරු කර ගැනීම පටිනිස්සග්ගානුපස්සනාවෙන් කියලා කියනවා. එතනින් ඉදිරියට සඳහන් කරනවා අපිට කයානුපස්සනාය ඝන සංඥාය ක්‍රයානුපස්සනාවෙන් ඝන සංඥාව දුරු කරනවා කියලා කියනවා. ඒතර ඝන සංඥාව දුරු කරනවා කියන්නේ මොකද්ද? ඝන සංඥාව කියන එක අපිට පැහැදිලි කරන්නේ ටීකාවේ සන්තති සමූහ කිච්ඡාම්මන වශයෙන් ඒකත්ත ගහනං ඝන සංඥා. සන්තති වශයෙන් සමූහ වශයෙන් කිච්ඡාරමන වශයෙන් සන්තතියක් කියලා කියන්නේ යම්කිසි පරම්පරාවක් සන්තතියක් සමූහයක් එකතුවක් මෙන්න මේ වශයෙන් එකක්ය කියලා අපි ගන්නවා නම් සලක ගන්නවා සත්වයේක්‍ය පුද්ගලයේක්‍ය කියන ග්‍රහණය කර ගැනීම තියෙන මෙන්න මේ සම්පති වශයෙන්. ඒතර අපිට සිතක් පහළ වුණා කියලා කිව්වම චිත්ත පරම්පරාවක් වශයෙන් තියෙන එක තමයි අපි එක සිතක් වශයෙන් ගන්න. මේ නිසා අපිට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන මේ ඒකත්ත ගහණය එකක්ය කියලා කියන ගහණය තමයි ඝන සංඥාව කියලා කියන්නේ. ඒ ඝන සංඥාව කියන එක දුර වෙනවලු කයානුපස්සනාව කියන එකද. ඒ නිසා කයානුපස්සනාය ඝන සංඥාය කියලා කියන්නේ ඒකයි. ඒ වගේම වයානුපස්සනාය ආයුහනස්ස කියලා කියනවා. වයානුපස්සනාවෙන් ආයුහණය. ආයුහණය කියලා කියන්නේ අபிසංකරණ. ආයුහනස්සාපි අபிසංකරණස්ස කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් නැවත නැවතත් සකස් වීම කියන එක තමයි ආයුහණය කියලා කියන්නේ. ඒ නිසා වය වය පිළිබඳව අනුපස්සනාව තුළින් මේ ආයුහණය ප්‍රහාණය කරගන්න පුළුවන් කියනවා. ඒ වගේම විපරිණාමානුපස්සනාය දුර සංඥාය විපරිණාමය පිළිබඳව අනුපස්සනා කිරීමෙන් ඒක දුව සංඥාව දුව සංඥාව කියලා කියන්නේ ස්ථීර වශයෙන් යමක් සලකනවා මේක ස්ථිරයි දිගටම පවතිනවා කියලා හිතනවා නම් ඒකට තමයි කියන්නේ දුව කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ නිසා මේ දුව සංඥාව දුරු කරගන්න විපරිණාම අනුපස්සනාව භාවිත කරන්න පුළුවන් කියනවා ඒ තුලින් විපරිණාම අනුපස්සනාව තුලින් දුව සංඥාව ප්‍රහාණය වෙනවා කියලා කියනවා ඒ වගේම අනිමිත්තානුපස්සනාය නිමිත්තස් අනිමිත්තානුපස්සනාවේ නිමිත්ත දුර වෙනවා කියලා කියනවා. අපනිහිතානුපස්සනාය පනිදිහා අපනිහිතානුපස්සනාවෙන් පනිදිය දුර වෙනවා. පනිදිය කියන වචනේ සඳහන් කරන රාග රාග ආදී පනිදිය කියලා කියනවා. පනිදිය කියලා කියන්නේ තෘෂ්ණා වශයෙන් සංස්කාරයන් කෙරෙහි තියෙන නැඹුරුව. අපි නිරන්තරයෙන් අපේ සිත තෘෂ්ණාව නිසා වෙන්න සංස්කාරයන් වල නැඹුරු වෙනවා. දැන් රාගයට තියෙන නැඹුරුවක් තියෙනවා. සමහරට ද්වේෂයට, මෝහයට මේ අනිකුත් හැම සියලු කෙලෙස් ධර්මයන් වලටම කෙලෙස් ධර්මයන්ම බලපාලා අපි මේ සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන නැඹුරුවක් තියෙනවා. අපිට යම් යම් දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් අපිට නැවත නැවත අත්විඳ ගන්න නැවත නැවත අත්පත් කරගන්න තියෙන අවශ්‍යතාවයක් ඇති කරගන්නවා තෘෂ්ණාව නිසා. මෙන්න මේ නැබුරුව කියලා කියන එක තමයි මේ ප්‍රනිධිය කියලා කියන්නේ. ඒතර අපි නිරන්තරයෙන් කල්පනා කරන්නේ ලස්සන රූපයක් දකින්න, ලස්සන ශබ්දයක් අහන්න. මෙන්න මේ නැබුරුවට කියන ප්‍රනිධිය කියලා. අන්න ඒ නිසා මේ ප්‍රනිධිය කියලා කියන එක දුරු වෙනවලු අපණහිත අනුපස්සනාව කියන අනුපස්සනාවෙන් විදර්ශනාවෙන්. ඒ වගේම ශුන්‍යතානුපස්සනාවෙන් අවිනිවේෂය, අවිනිවේෂය දුරු කරගන්න පුළුවන් කියන ශුන්‍යතානුපස්සනාවෙන්. ශූන්‍යතානුපස්සනාවෙන් අබිනිවේෂය අබිනිවේෂය කියලා කියන ආත්මානු දෘෂ්ටිය කියලා කියන්නේ. හරි. ආත්මානු දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ පිළිබඳව සඳහන් කරන්නේ ටීකාව අත්තානු දිට්ඨි කියලා කියන්නේ. හරි. මේ අබිනිවේෂය කියන වචනේ පැහැදිලි කරන්නේ අත්තානු දිට්ඨි කියලා කියන ආත්මානු දෘෂ්ටිය කියන්නේ Taman ආත්මය වශයෙන් සලකන මේ දෘෂ්ටිය කියලා කියන එක. එතකොට ශුන්‍යතානුපස්සනාවෙන් ශූන්‍යත භාවයේ ආනුපස්සනා කිරීම තුළ මේ ආත්ම දෘෂ්ටිය ආත්මාන දෘෂ්ටිය කියන එක දුරු කරගන්න පුළුවන් ප්‍රහාණය වෙනවා කියන්නේ. අධිපඤ්ඤා ධම්ම විපස්සනාය සාරාදානාභි නිවේසස්ස කියලා වචනයක සඳහන් කරනවා. මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් අධිප්‍රඥා ධර්ම කියලා කියන්නේ එක්තරා විදිහකට මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් සලකන විදර්ශනාවට අදි ප්‍රඥා විපස්සනාව කියලා කියනවා. අදි ප්‍රඥා, අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනාව පිළිබඳ ස්ථාන කරන්නේ. ඒ අනුව සියලු සංස්කාර ධර්මයන්ම අනිත්‍ය ආදී වශයෙන් සලකනවා නම් අන්නේ සැලකීමට තමයි අදි ප්‍රඥා විපස්සනාව කියලා කියන්නේ. මෙන්න මේ අදි ප්‍රඥා ධර්ම විපස්සනාවෙන් අපිට කියනවා සාරාදානාභිවිනේසස්ස. ඒ කියන්නේ සාර වශයෙන් සලකා ගැනීම කියන අවිනිවේෂය. සාර වශයෙන් සලක ගන්නවා කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙන අසාර දෙයක්. සත්‍ය වශයෙන්ම තියෙන අසාර දෙය සාර දෙයක්සේ සලකනවා නම් අන්න ඒකට තමයි කියන්නේ සාර වශයෙන් සලකන අවිනිවේෂය කියලා. එතකොට මේ ලෝකයේ තියෙන සාරයක් නොවන සංස්කාර ධර්මයන් හැබැයි ඒ සාරයක් නොවන සංස්කාර ධර්මය සාරයක් සහිත සංස්කාර ධර්මයක් කියලා සවලකලා අපි අපි තව තවත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් වලට ඇලීම් කරනවා. අන්න ඒ කියන අබිනිවේෂයේ ප්‍රහාණය වෙනවා අධි ප්‍රඥා ධර්ම විපස්සනාවෙන් කියලා කියනවා. ඒ වගේ මේ යථාභූත ඥාන දර්ශනේන සම්මෝහා අබිනිවේෂස්ස යථාභූත ඥාන දර්ශනයෙන් සම්මෝහ අබිනිවේෂේ සම්මෝහ අබිනිවේෂේ කියලා කියන්නේ මේක ටීකා පැහැදිලි කරන ඉස්සර කත්තාදි වශයෙන් ලෝකෝ සමුප්පන්නෝති අවිනිවේෂෝ සම්මෝහ අවිනිවේෂෝ මේ ලෝකය ඊශ්වරයෙක් විසින් නිර්මාණය කරපු දෙයක් දෙවියෙක් විසින් නිර්මාණය කරපු දෙයක් මේ විදිහට යම්කිසි අදහසක් පවතිනවා නම් අබිනිවේෂයක් තියෙනවා නම් සලකා ගැනීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා සම්මෝහ අබිනිවේෂයක් කියලා මේ සම්මෝහ අබිනිවේෂයේ යථාභූත ඥාන දර්ශනය කියලා කෙනකින් ප්‍රහාණය වෙනවා කියනවා ඒ වගේම ආදීනමානුපස්සනාය ආලය අබිනිවේෂස් ආදීනවානු පස්සනාවෙන් ආලය අබිනිවේෂය කියන එක දුරු කරගන්න පුළුවන් ආලය කියලා කියන්නේ ඇලීම. පටිසංකානුපස්සනාය අපටිසංකාය පටිසංකානුපස්සනාවෙන් අපටිසංකා කියන මෝහය ප්‍රධාන කරගත්ත අකුසල ධර්ම සමුදාය දුරු කරගන්න පුළුවන් කියන පටිසංකානුපස්සනාවෙන්. එතකොට අපි අපටිසංකා කියන එක පැහැදිලි කරන ටීකාවේ අපටිසංකා පටිසංකාය පටිපක්ක බුතා මෝහප්පදහන අකුසල ධර්ම කියලා. අපටිසංකා කියන්නේ මෝහය ප්‍රධාන කරගත්ත අකුසල ධර්ම සමුදායක්. මේ මෝහය ප්‍රධාන කරගත් අකුසල ධර්ම සමුදාය දුරු කරගන්න පටිසංකානුපස්සනාව උපකාර වෙනවා කියනවා. නිසා පටිසංකානුපස්සනාවෙන් අපටිසංකාව ප්‍රහාණය වෙනවා. විවට්ඨානුපස්සනාය සංයෝගාවිනි වේසස්ස විවට්ඨානුපස්සනාවේ සංයෝගානි බිනිවේෂය <clears throat> දුරු වෙනවා කියලා කියනවා. එතකොට 18 වෙනි විදර්ශනාව විවට්ටානුපස්සනාව <clears throat> විවට්ට කියලා කියන්නේ නිර්වාණයට සා නිර්වාණය පිළිබඳව කරන අනුපස්සනාව ඒක තුළින් කියනවා සංයෝගාබිනිවේෂය සංයෝගාබිනිවේෂය කියලා කියන්නේ මේ <clears throat> එක්තරා විදිහකට සංස්කාරයන් පිළිබඳව තියෙන අබිනිවේෂණය සංස්කාරයන් එකිනෙකට එකතු වීම වශයෙන් සංයෝග වීම වශයෙන් තියෙන සලකා ගැනීම තමයි මේ ලෝකේ අපි මේ මේ ලෝකේ යමක් ඇතය කියන මේ දෘෂ්ටි අපිට උපදින්නේ සංස්කාර ධර්මයන් පිළිබඳව එකිනෙකට සංයෝගී වීම පිළිබඳව තියෙන අබිනිවේෂය සලකා ගැනීම. එතකොට අපිට කියන්නේ නිවන පිළිබඳව කියන විවට්ඨානුපස්සනාවෙන් මේ සංයෝගාවිනිවේෂය දුරු කරගන්න පුළුවන්. සංයෝගාවිනිවේෂය කියලා කියන එක පැහැදිලි කරන්නේ ටීකාව සංයෝගාවිනිවේෂෝ සංයෝජන වශයෙන් සංඛාරේසු අවිනිවිෂණ. සංයෝජන වශයෙන් එකිනෙක එකිනෙකට යෙදීම වශයෙන් සංස්කාරයන් කෙරෙහි තියෙන අවිනිවේෂය තමයි සංයෝගය කියලා කියන්නේ. එන්නේ සංයෝගයේ පිළිබඳව තියෙන සලකා ගැනීම අවිනිවේෂය දුරු කරගන්න පුළුවන් නිවන පිළිබඳව විවට්ඨානුපස්සනාවෙන් කියලා කියනවා. එතකොට එතනදි කියනවා මොකද්ද මේ විවර්තහානුපස්සනාව කියලා කියන්නේ විවර්තහානුපස්සනාව කියන එක තුල අතිල් වෙන්නේ ඇති වෙන්නේ සංඛාරුපේක්ඛා ඥානයක් අනුලෝම ඥානයක් කියලා විතර විශේෂ මාර්ග ටීකාව අපිට පැහැදිලි කරනවා. ඒ නිසා විවර්තහානුපස්සනාවෙන් සංයෝගාභිනිවේෂය දුරු කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අටලොස් මහා විදර්ශනාවක් දක්වලා එතනින් ඉදිරියට අපිට පටිසම්භිදා මග්ගපාළිය දක්වන්නේ ආර්ය මාර්ග වශයෙන් තියෙන ප්‍රහාණ ශීලාදිය දක්වන්නේ. එහෙනම් සෝතාපට්ටි මාර්ගය, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගය වශයෙන්. ඒකයි සඳහන් කරන්නේ සෝතාපට්ටි මග්ගේන දිත්තේ කට්ඨහනං කිලේසානං. දිත්තේ කට්ඨහනං කිලේසානං කියලා කියන්නේ දෘෂ්ටියත් සමග සක්කාය දිට්ඨිය කියන මේ දිට්ඨියත් සමග එකට සිටිනා වූ කෙලෙස් ධර්මයන් ටික සක්කාය දිට්ඨිය යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යෙන් මේ කෙලෙස්යක් තියෙනවා නම් ඒ බඳු කෙලෙස් ටික දුරු වෙනවා සෝතාපට්ටි මාර්ගයෙන්. මොකද සෝතාපට්ටි මාර්ගයෙන් සක්කාය දිට්ඨිය දුරු වෙන නිසා. ඒ වගේම සකදාගාමි මග්ගේන ඕලාරිකාණං කෙලෙසාණං සකදාගාමි මාර්ගයෙන් ඕලාරික කෙලෙස් ටික දුරු වෙනවා. අනාගාමි මග්ගේන අනුසහගතාණං කෙලෙසාණං අනාගාමි මාර්ගයෙන් අනුසහගත කෙලෙස් ඊතා කුඩා කෙලෙස් දුරු වෙනවා. අරහත් මග්ගේන සබ්බ කෙලෙසාණං පහාණං අරහත් මාර්ගයෙන් සියලු කෙලෙස් වල ප්‍රහාණය සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රහාණය පහාන සීල කියලා කියනවා. ඒතර මේ සඳහන් කරපු හැම එකටම ප්‍රහාණය ප්‍රහාන සීලය වේරමණී විරමණය වේරමණී සීලය ඒ පිළිබඳව චේතනාව චේතනා සීලය සංවරය සංවර සීලය අවීතික්කමය අවීතික්කම සීලය කියලා අපිට මෙන්න මේ විදිහට සීලය අපිට දක්වනවා. ତර මේ විදිහට අපිට දක්වලා පටිසම්භිදා මඟපාළියේ තව දුරටත් අපිට ඉදිරියට පැහැදිලි කරන මේ සීලයේ තියෙන ආනිසංස ටිකක් අපිට සඳහන් කරනවා. ඒ ඡේදයේ අවසන් වෙන්නේ ඒ සීලයේ පිළිබඳව පටිසම්භිදා මඟපාළියේ කියන මේ ප්‍රහාණ සීල ආදී පංචවේද සීලේ ආනිසංස පැහැදිලි කිරීමෙන්. ඒකයි සඳහන් කරන්නේ ඒව රූපාන සීලානේ චිත්තස්ස අවිප්පටිසාරාය සම්වත්තಂತಿ එතකොට අපිට ග්‍රන්ථයේ සඳහන් කරන්නේ ඒව රූපානි සීලානි චිත්තස්ස අවිප්පටිසාරාය සම්වත්තන්ති. මෙබඳු මේ සීලය සිතේ අවිප්පටිසාර භාවයට පවතිනවා කියලා කියනවා. අවිප්පටිසාර භාවය කියලා කියන්නේ විපිරිසර වෙන්නේ නැතුව ඉන්නවා කියන කාරණේ. ඒ නිසා චිත්තස්ස අවිප්පටිසාර භාවය සිතේ නොවිපිරිසර භාවය පිණිස පවතිනවා. ඒ වගේම පාමුජ්ජාය සම්වත්තන්ති. ප්‍රමෝදයේ පිණිස පවතිනවා. ඒ වගේම පීතිය සංවත්තන්ති ප්‍රීතිය පිණිස පවතිනවා පස්සද්ධිය සංවත්තන්ති පස්සද්ධිය පිණිස පවතිනවා සෝමනස්සය සංවත්තන්ති සෝමනස්සය පිණිස පවතිනවා ආසේවනාය සංවත්තන්ති ආසේවනයේ පිණිස පවතිනවා ආසේවනයේ කියලා කියන්නේ ප්‍රගුණ භාවය බලවත් භාවය කියලා කියන්නේ ඒ නිසා මේ සීලය කියලා කියන එක සිතේ මේ සමාධිය අතර මේ ප්‍රගුණ භාවය සඳහන් කරන්නේ මේ සමාධියේ ආසේවනයේ පිණිස සමාධියේ ප්‍රගුණ භාවය බලවත් භාවය පිණිස පවතිනවා ඒ වගේම භාවනාය සම්බත්තන්ති මේ සමාධිය වැඩිම පිණිස පවතිනවා බහුලී කම්මාය සම්පත් සම්වත්තන්ති නැවත නැවතත් සමවැදීම එහෙම නැත්නම් නැවත නැවතත් වැඩිම කියන බහුලී කර්මයේ පිණිස පවතිනවා ඒ වගේම අලංකාරාය සම්වත්තන්ති සිතේ අලංකාරයේ පිණිස පවතිනවා කියලා කියනවා සිතේ අලංකාරය කියලා කියන්නේ මේ පිළිබඳව විසුද්ධි මාර්ග සම්ණී පැහැදිලි කරනවා සමාධියට ප්‍රසාදන වූ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රයන්ගේ නිෂ්පත්තියක්. එතකොට සමාධිය සමාධිය තවදුරටත් යහපත් කරගන්න තවදුරටත් ශක්තිමත් කරගන්න හේතු වෙන ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් වල ඇතිවීමට නිෂ්පත්තියට හේතු වෙනවා කියන එක තමයි අලංකාරය සම්වත්තන කියලා කියන්නේ. සිතේ අලංකාරය පිණිස පවතිනවා කියලා කියනවා. ඒ වගේම අවිප්පටි පරික්කාරාය සම්වත්තන්ති පරික්කාරාය සම්වත්තන්ති කියලා කියන්නේ අවිප්පටිසාරාදී වූ සමාධි සම්භාරයන්ගේ සිද්ධිය පිණිස හරි එතකොට දැන් සමාධිය කියලා කියන එකේ තියෙන සමාධිය පිරිවරා ගන්නා වූ තවත් ධර්මතාවයන් ටිකක් තියෙනවා සමාධිය පිරිවරා ගන්නා වූ තවත් ධර්මතාවයන් ටිකක් තියෙනවා අන්නේ පිරිවරා ගන්නා වූ සෙසු ධර්මයන් ටිකට තමයි මේ කියන්නේ පරික්කාරය කියලා. ඒතර මේක පිළිබඳව ටීකාවේ සඳහන් කරනවා සම්භාරත්තෝ හිද පරික්ඛාර සද්දෝ මේ පරික්ඛාර කියන ශබ්දය සම්භාරාර්ථයක් සම්භාරයක් කියලා කියන්නේ එකතුවක් වෙන අර්ථයක්. ඒ නිසා පරික්ඛාරාය සම්වත්තන්ති කියලා කියන්නේ මොකක්ද? සමාධියත් සමග එකට පවතින සෙසු ධර්මතාවයන් ටික තමයි මේ කියන්නේ සම්භාරය කියලා. ඒතර පරික්ඛාරයේ පිණිස පවතිනවා කියලා කියන්නේ මෙන්න මේ සම්භාරයේ පිණිස පවතිනවා කියන අදහස. එතකොට සම්භාරය වෙන්නේ මොනවද? සමාධියට මේ සම්භාරයේ පිණිස සමාධියත් සමග පවත්නා වූ සෙසු ධර්මතාවයන් ටික වෙන්නේ මොනවද? අවිප්පටිසාරාදී. එතකොට විපිලිසර භාවයේ නවිපිලිසර භාවය එතකොට ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සෝමනස්සය මේ කලින් සඳහන් කරපු ධර්මතාවයන් සියල්ලක්ම සමාධියට පරික්කාර වෙනවා. සමාධියට සම්භාර වෙනවා. අන්න ඒ නිසා ඒ සියලු ධර්මයන්ගේ සිද්ධිය පිණිස ඒ සියලු ධර්මයන් ඇතිවීම පිණිස හේතු වෙනවා කියන එක තමයි පරික්ඛාය සංවත්තන්ති කියලා කියන්නේ. ඒ වගේම පරිවාරාය සංවත්තන්ති මේ සමාධියට පිරිවර පිණිස පවතිනවා. පිරිවර කියලා කියන්නේ සමාධිය කියන එක පිරිවරා ගන්නා වූ ධර්මතාවයන් ටිකක් තියෙනවා. සති, වීරිය මේ ආදී ධර්මතාවයන් සමාධිය කියන එක පිරිවරා ගන්නවා. ඒ නිසා සමාධිය පිරිවරා ගන්න සමාධියේ ශක්තිමත් භාවයේ පිණිස හේතු වෙන මේ සතිය, වීරිය ආදී ධර්මතාවයන් ඇති වෙන්න අපිට මෙන්න මේ කියන සීලය හේතු වෙනවා කියලා කියන එක. ඒ කියන්නේ පරිවාරය සම්වත්තන්ති. ඒ වගේම පාරිපූර්ණ්‍යා සම්වත්තන්ති. පාරිපූර්ණ්‍යා කියලා කියන්නේ පිරිපුන් වෙන්න පිරිපුන් වෙනවා කියන එකකින් අදහස් කරන්නේ මොකක්ද? සමාධියක් පිරිපුන් භාවයටපත් වෙන්නේ. සමාධිය පංචවිස්ද වශී භාවයටපත් කර ගැනීම. එතකොට යම්කිසි යෝගියෙක් ප්‍රථම ධානය උත්පාදනය කරගන්නවා නම් ඒ ප්‍රථම ධානය අදිඨාන අපි පංචවිධ වසී භාවයක් සඳහන් කරනවා අදිත්තාන පච්චවෙක්කන අදිත්තාන උත්තාන පච්චවෙක්කන යනාදී වශයෙන් පංචවිධ වසී භාවයක් සඳහන් කරනවා අපිට විසුද්ධි මාර්ගයේ මට ඒ සියල්ලම මතකෙට එන්නේ නැහැ ඒ පංචවිධ ගසී භාවයට පත් කර ගැනීම තුළ තමයි ප්‍රථම ධානයේ ශක්තිමත් වෙන්නේ. ဒုတိ ය ධානයේ ශක්තිමත් වෙන්නේ. එතකොට මෙන්න මේ කියන අදිත්‍හන උත්හන පච්චවෙක්කන ආදී වෙන වශී භාවයට පත් කර ගැනීමෙන් සමාධිය පිරිපුන් භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ සමාධිය තවත් පරිපූර්ණ භාවයට පත් වෙන්නේ. සමාධිය උපදවල විතරක් හරියන්නේ නැහැ. ඒ සමාධිය විදර්ශනාව කියමු කරන්නේ. විදර්ශනාවට කාරණයක් හේතුවක් බවට පත් කරගන්න ඕනේ. ඒ නිසා සමාධිය විදර්ශනාවට හේතුවක් බවට පත් කර ගැනීමෙන් සමාධිය පරිපූර්ණ වෙනවා. සීලය ආනිසංශයක් වෙන්නේ මොකද්ද? මෙන්න මේ සමාධියේ පරිපූර්ණ භාවයේ පිණිස සීලිය උපකාර වෙනවා. ඒ නිසා සීලයේ තුලින් සමාධියේ පරිපූර්ණ භාවයට පත් වෙනවා. සමාධියෙන් අපිට සමාධියේ වශී භාවයට පත් කරගෙන විදර්ශනාවට යොමු කරගන්න හැකියාව ලැබෙනවා. ඒකයි කියන්නේ පාරිපූර්ණා සංවත්තන්ති. ඒ වගේම අවසන් වශයෙන් සඳහන් කරන අපිට ඒකාන්ත නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සම්පන්ති. එතකොට සඳහන් කරනවා ඒකාන්තයේ නිබ්බිදාව පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස උපසමයේ පිණිස අභිඥාව සම්බෝධයේ නිර්වාණය පිණිස පවතිනවා සඳහන් මෙන්න මේ විදිහට අපිට පටිසම්භිදා මඟ පාළිය අපිට සඳහන් කරනවා මේ පංචවිද සීල කොටසක් පිළිබඳව. එතනින් ඉදිරියට අපිට තවදුරටත් මේ පංච මේ පංචවිද ශීලයේ ඉදිරියට අපිට මෙන්න මේ විදිහට සඳහන් කරනවා. කොහොමද? එත්තච පහානන්ති කෝචි ධම්මෝ නාම නත්ති ප්‍රහාණය කියලා යම් කිසි ධර්මයක් මෙතන නැහැ කියලා කියනවා. අඤ්ඤත්‍ර වුත්තප්පකාරාණං පානාති පාතාතයි දීනං අනුපාද මත්තතු. දැන් මෙතනදී අපිට හරි අපූර්ව කාරණයක් පැහැදිලි කරනවා. දැන් අපේ මේ කියවා ගැනීමේදී වැරදි අදහසක් වැරදි අවබෝධයක් ඇතිවීම වළක්වන්න තමයි බුදුගොසාචාර්යයන් වහන්සේ මේ ටික අපිට තවදුරටත් පැහැදිලි කිරීමක් මේ විදිහට දෙපත් කරන්නේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් පහාන සීලය කියලා යම්කිසි ධර්මතාවයක් තියෙනවා. එහෙම නැත්නම් විරමණ සීලය කියලා යම්කිසි ධර්මතාවයක් තියෙනවා කියලා. මේ ප්‍රහාණ සීලය කියලා එකක් තියෙනවා. එහෙනම් අපි දැන් මෙන්න මම ප්‍රහාණ සීලය සම්පාදනය කරනවා. මම වේරමණී සීලය සම්පාදනය කරනවා. මම සංවර සීලය සම්පාදනය කරනවා. මේ විදිහට කාට හරි හිතෙන්න පුළුවන්. ආන්නේ හිතෙන එක වළක්වන්න අපිට තව පැහැදිලි කරනවා. එතකොට පහානන්ති කෝචි ධම්මෝ නාමනත්ති. ඒතර ප්‍රහාණය කියලා ධර්මයක් මෙතන නැහැ කියලා කියනවා. ප්‍රහාණය කියලා ධර්මතාවයක් නැහැ. හැබැයි ඒ පිළිබඳව සඳහන් කරනවා ප්‍රහාණය කියලා ධර්මතාවයක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ එක්තරා විදිහකට වුත්තප්පකාරාණං පාණාතිපාතාදීනං අනුපාද මත්තතෝ අර කලින් සඳහන් කරපු ප්‍රාණඝාත ආදී පාණඝාත අදත්තා දාන ආදී මේ දස අකුසල කර්මපතයන් අනුපාද මත්තතෝ මේක අනුපාද මාත්‍රයක් ඒ කියන්නේ ඉපත් උපදවන්නේ නැතිවීමක් විතරයි මෙතන අපිට තියෙන්නේ. එහෙම නැතුව මේක ප්‍රහාණය කියලා වෙන දෙයක් නැහැ. එතකොට ප්‍රාණඝාතයේ ප්‍රහාණය මම දැන් ප්‍රාණඝාතයේ ප්‍රහාණ සීලය සම්පාදනය කරනවා කියලා අපිට සම්පාදනය කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාතයේ පිළිබඳව උත්පාදනයක් නොකර ඉන්න එක තමයි කරන්නේ කියලා කියන්නේ. හැබැයි එතන තියෙනවා අර උපධාරණ සමාදාන කියන ලක්ෂණ දෙක. අපි කලින් සඳහන් කරපු සීලනාර්ථයේ අර්ථ දෙක තියෙනවා. මොකක්ද? ඒකයි කියන්නේ. යස්මාපන තන්තං පහානං තස්ස තස්ස කුසල ධර්ම ධම්මස්ස පතිත්තහනත් හේන උපධාරණං හෝති. එතකොට යස්වාපන යම් හේකින් වනාහි අපිට කියනවා තන්තං ප්‍රහාණං ඒ ඒ ප්‍රහාණය දැන් අපි ගත්තොත් අද ප්‍රාණඝාතයෙන් ප්‍රහාණය කියලා කියන එක එහෙම නැත්නම් අදත්තාදානයේ ප්‍රහාණය කියලා කියන එක එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයේ ප්‍රහාණය කියලා කියන එක තස්ස තස්ස කුසල ධර්මස්ස පතිත්ථානය නේන උදාහරණම් හොති ඒ ඒ කුසල ධර්මයේ පිහිටවන්ද උපකාර වීමෙන් උපධාරණයක් වෙනවා කියලා කියනවා. ඒකයි අපි අර උපධාරණාර්ථයේ වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. එතකොට ප්‍රාණඝාතේ ප්‍රහාණය කරාම ඒක තුල කුසල ධර්මයක් ඇති වෙනවා. එතකොට දැන් අපි හිතමු අපි සරලව සලකා ගත්තොත් එහෙම අපිට ප්‍රාණඝාතයට අවස්ථාවක් වෙනවා. අපිට මදුරුවෙක් කනවා. මදුරුවෙක් කන වෙලාවේදී මේ මදුරුවා ඝාතනය කරන්න, මදුරුවා මරන්න අපිට සිතක් උපදින උපදිනවා නම් ඒ මදුරුවා මැරීම තුල අපිට අකුසලයක් රැස් වෙනවා. හැබැයි මේ මදුරුව මැරීම කියන ප්‍රාණ ප්‍රාණඝාතය උත්පාදනය කරන්නේ නැතුව ඉන්න එකට තමයි කියන්නේ ප්‍රාණඝාත ප්‍රහාණය කියන්නේ. ඒතර එතන වෙන විශේෂ දෙයක් නැහැ ප්‍රාණඝාතයේ වැළැක්වෙන එක විතරයි. හැබැයි මේ වැළැක්වීම කියන එක උපධාරණයක් වෙනවා. කොහොමද උපධාරණයක් වෙන්නේ? ප්‍රාණඝාතයේ වැළැක්වීම මේ මදුරුව මැරීම කියන එකෙන් වැළැකීම තුළ පස්සපස්ස කුසල ධම්මස පතිත්ථානේන උපධාරණම් කරති. ඒ කුසල ධර්මය මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළැකීම. ඒතර කල්පනා කරනානේ මේ මදුරුව මේ සතා ඝාතනය කිරීම පිළිබඳව ඒක නොකල යුත්තේ ඇයි කියන කාරණේ අපේ සිතට වැටහෙනවා නම්. ඒතර මේ සතා ඝාතනය කිරීම කියන එක තුළ අපේ තියෙන හිරි පොතප් ඒ වගේම හිරි පොත්තප්ප කරුණා අලෝභ මෙන්න මේ සිත් චිත්ත ධර්මයන් ටික අපි උත්පාදනය කරගන්නවා. අන්නේ උත්පාදනය කර ගැනීම තුළ කුසල ධර්මයක් ඇති වෙනවා. ඒතරගෙන කල්පනා කරන මේ සතා මේ සතා මරණයටපත් වීම මට සතර අපායට වැටෙන්න හේතුවක් වෙනවා. අන්න කුසල ධර්මයකට මේක පරිවර්තනය වෙනවා. එහෙනම් මේ සතා මගේ අතීතයේ අම්මා තාත්තා අයියා අක්කා නංගිමල්ලි වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතාද මං ඝාතනය කිරීම සුදුසුයි. අන්න මේ විදිහට කුසල ධර්මයකට මේක උපකාරයක් වෙනවා. ආ මේකයි කියන්නේ උපදාහරණයක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම මේ කුසල ධර්මයට පිළිපද වෙනවා වගේම අනෙක් පැත්තෙන් අපිට කියනවා විකම්පා භව කරණේන සමාදාන විකම්ප අභාවකරණයන විකම්ප කියලා කියන්නේ කම්පණය වීම. එතකොට ප්‍රාණඝාතය කරන කෙනාගේ සිත විපිරිසර භාවයටපත් වෙනවා. කම්පණයටපත් වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනාගේ මේ කම්පණය වැළකෙනවා. අන්න ඒ නිසා විකම්ප අභාවකරණයන මේ කම්පණය වීම දුරු කිරීමෙන් සමාධානයක් සිතේ සමාධියක් උත්පාදනය වෙනවා. තස්මා ඒ නිසා පුබ්බේ වුත්තේනේව උපදාහරණ සමාදාන සංඛා තියෙන සීලනත් වෙන සීලන්ති උත්තම. කලින් අපි සීලයේ අර්ථය කතා කරනකොට කේනක් එහෙම සීලං කීර්තනදී පැහැදිලි කරන් තියෙනවා. සීලනාර්ථය කියන එක ආකාර දෙකයි. සමාදානාර්ථය උපදාහනාර්ථය. ආන් එතන කියපු මේ සමාදාන උපදාහරණ කියන මෙන්න මේ අර්ථයන් වශයෙන්ම මේ ප්‍රාණඝාතය ප්‍රහාණය කිරීම කියන එක සීලයක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒ වගේම සඳහන් කරනවා ඊතරේ චත්තාරෝ ධම්මා තතෝ තතෝ වේරමණි වශයෙන් පස්ස සංවර වශයෙන්. එතකොට ඉතිරි වේරමණී සංවර චේතනා අවීතික්‍රම කියන ධර්මතාවයන් පිළිබඳව සඳහන් කරනවා. ඒ ඒ පානඝාත අදත්තාදාන කියන මේ මේ අකුසල කර්මපතයන්ගේ වේරමණී වශයෙන් තස තස සංවර වශයෙන් ඒ ඒ දෙහි සංවර වීම වශයෙන් තදුබේ සංපයුක්ත චේතනාව වශයෙන් ඒ හා සංප්‍රයුක්ත වන චේතනාව වශයෙන් ඒ වාගේම තන්තං අවීතික්කමන් තස්ස අවීතික්කමන වශයෙන් ඒ ඒ දේ විතික්‍රමණය නොකිරීමෙන් අවීතික්කම වශයෙන් චේතසෝ පවති සබ්භාවන් සඳහාය වූතෝ එතකොට මේ සියල්ලම සිතේ පවතිනවා කියන එක තමයි මේ සඳහන් කරන්නේ මේ පහාන සීල වේරමණී සීල චේතනා සීල සංවර සීල අවීතික්ම සීල කියන තැනදී ඒ නිසා මේ අපිට දැන් ප්‍රහාණය කියලා විශේෂ ධර්මයක් නැහැ වාගේම තමයි වේරමණී කියලා විශේෂ ධර්මයක් නැහැ. ඒ වගේම චේතනා කියලා විශේෂ ධර්මයක් මෙතනදී මේ කතා කරන චේතනා සීලය කියලා විශේෂ ධර්මයක් නැහැ. අවීතික්‍රම සීල කියලා විශේෂ ධර්මයක් නැහැ. එකම සීලයයි ප්‍රාණඝාතයෙන් වැළකීමයි සිද්ධ වෙන්නේ. හැබැයි ප්‍රාණඝාතයෙන් වැළකීම තුළ ප්‍රහාණයකුත් තියෙනවා වේරමණීකුත් තියෙනවා චේතනාවකුත් තියෙනවා සංවරයකුත් තියෙනවා අවීතිකුත් තියෙනවා ඒ නිසා ඒක මේ සීල පස්පහකට බෙදලා අපිට පැහැදිලි කරන්න තියෙනවා ඒ හැම එකක්ම සීලයක් වෙන්නේ ඇයි සීලනාර්ථයෙන් සීලනාර්ථය වෙන්නේ ඇයි උපධාරණ සමාදාන කියන අර්ථ දෙකකින් ඒකයි කියන්නේ සීලප්පෝ පන තේ සම්පුබ්බේ ප්‍රකාශිතෝ ඊවාති එවං පහන සීලාදි වශයෙන් පංචවිදම් මෙන්න මේ විදිහට පහන සීලාදි වශයෙන් සීලය පස්සදෑරුම් කියලා පැහැදිලි කරනවා මේ දක්වා අපි කතා කරපු කොටස් සීලයේ ප්‍රභේද ගැනයි අපි සාකච්ඡා කරමින් ආවේ සීල නිර්දේශේ. ඒ නිසා සීලේ ප්‍රභේද පිළිබඳව සාකච්ඡාව අවසන් කරන්නයි යන්නේ විශේෂ මාර්ගයේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ වාක්‍යයෙන් කියන එත්තාවතාච කිං සීලං කේන තේන සීලං කාණසලක්කම් රසපච්චපට්ඨාන පදත්තානානි කිවානි සංසං සීලං කතිවිදං චේතං සීලං තිබුත්තානං ඉමේ සංපඤ්ඤානං විස්සජ්ජනං නිට්ඨිතං ඔන්න දැන් අපි සමහර ලාවට මතකත් නැහැ අපි දැන් කොහෙද ඉන්නේ කියලා මේ පිළිබඳව. මේ පිළිබඳව අපි කතා කරන කරුණු කාරණා ටික මේ දක්වා කතා කරේ මොනවද කියලා අපිට මතක් කරලා දෙනවා. අපිට මාතෘකා වශයෙන් මුලින් සඳහන් කරා කින් ශ්‍රීලං කේනට්ටෙන් ශ්‍රීලං යන ආදී වශයෙන් දැන් කියනවා මේ කරුණු ටික දැන් අපි කතා කරලා ඉවරයි. කින් ශ්‍රීලං කියන එකට අර්ථය සඳහන් කරලා විසඳලා ඉවරයි. කේනට්ටෙන් ශ්‍රීලං කියන ප්‍රශ්නට අර්ථය විසඳලා ඉවරයි. කානස ලක්කන රස පච්චපටාන පදත්තහනානි කියන එකට පිළිතුරු දීලා ඉවරයි. හිමානි සංසං සීලං කියන එක පිළිතුරු දීලා ඉවරයි. අතිවිදං චේතං සීලං කියන එක පිළිතුරු දීලා ඉවරයි කියලා කියනවා. ඒ නිසා සීල ප්‍රභේද කතාව මෙතනින් අවසන් කරමින් එතනින් ඉදිරියට සීලය පිළිබඳව සංකිලේශ ගෝදාන පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පැහැදිලි කිරීම තමයි ඊළඟට අපිට විසුද්ධි මාර්ගය ආරම්භ කරන්න යම්පන වුත්තම් කෝචස්ස සංකිලේශ වෙනාදී වශයෙන් ඒ නිසා අපි ඒ දක්වා අපි සීලයේ ප්‍රභේද කතාව අවසන් කරමින් අද දවසේ වැඩසටහන අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ දක්වා කතා කරන්න තියදුනා සීල ප්‍රභේද කතාවේ සීලේ නොයෙක් නොයෙක් විදිහට බෙදලා අවසානයේ අපි දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් කතා කරා චතුපාරිශුද්ධ සීලය එතනින් ඉදිරියට පංචවිද සීල කොටාසය අපි පංචවිද සීල කොටාස දෙකක් විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරන්න තිබුණා. ඒ සියල්ලත් අපි පැහැදිලි කරලා කතිවිදං චේතං සීලං කියන කොටසත් අපි පැහැදිලි කරලා අවසන් කරා සීලේ ප්‍රභේද කතාව. ඉදිරියට අපි සීල සංකිලේශ බෝධාන සහ ඒ ආනිසංස පිළිබඳව සාකච්ඡා කරන්නට ඊළඟ වැඩසටහන බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා අපි අදට විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශයේ සීල ප්‍රභේද කතාවේ පංචවිද සීලයේ දෙවෙනි සීල පංචකය අවසන් කරන්න තියෙන්නේ. ඒ නිසා එතනින් අපි අදටත් මේ අමත පදං විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන සදහම් ප්‍රතිකාවත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච දෙන්නත් ඔබ සියලු දෙනාටම ඒ වගේ මේ වැඩසටහන පසු අවස්ථාවලදී මේ පටිගත කරන ලද වැඩසටහන නරඹමින් ඒ වැඩසටහන සමග එකතු වෙන සොපින්වත් සියලු දෙනාටම මේ වැඩසටහන සංවිධානය කරන හැම සියලු දෙනාටමත් අපි මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට විශේෂ මාර්ගයේ ලෞතර බුදුරජාණන්ගේ ශ්‍රී සද්ධර්මයේ සමීප කරවීම උදෙසා දරන වෑයමින් ජනිත සියලු සකල විද පුණ්‍ය ධර්ම සම්භාරයන් අනුමෝදන් කරමින් හැම සියලු දෙනාටම සෝ ප්‍රතිපදාවෙන් උතුම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන මේ අමෘත මහා නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නට මේ නිවනට මඟ වඩා ගැනීමට හැකියාව ලැබේවා කියන ආශංසය ආශිර්වාදයේ සමගින් අද දවසට අපි අමත පදම් වැඩසටහන අවසන් කරනවා සුපින්නක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි අපිට මම හිතන්නේ පසුගිය සතියේ කොටසෙන් අහන ප්‍රශ්නයක් පසුගිය කොටස ඒ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? පංචවිධ ශීලයේ පළමු පංචකයේ සියලු ආකාර සීල පාරිශුද්ධ සීල වශයෙන් හඳුන්වා දී ඇත්තේ මේ සියලු ආකාර සීල අඛණ්ඩ අච්චිත්‍ර අසබල වශයෙන් වැඩිමින් නිවන් දැකීමට හැකි නිසාද වෙන කාරණේ පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට අපි සඳහන් කරේ පළවෙනි පංචවිධ සීලයේ ගත්තහම පළවෙනි සීල පංචකයේ තමයි පරියන්ත පාරිශුද්ධ සීලය, අපරියන්ත පාරිශුද්ධ සීලය, පරිපූර්ණ පාරිශුද්ධ සීලය, අපරාමත පාරිශුද්ධ සීලය, පටිච්චසති පාරිශුද්ධ සීලය කියලා. එතකොට මේ හැම එකක්ම පාරිශුද්ධ කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ ඒ කියලායි සඳහන් කරන්නේ. ඒකට මේ හැම එකක්ම පාරිශුද්ධ කියලා කියන්නේ අපිටම දැන් මේ සීල හැම එකදීම අපිට පැහැදිලි කරන්නේ මේ සීලය අපිට පිරිසිදු භාවයට පත් කරගන්න පුළුවන් නිසා. දැන් අනුපසම්පන්නයන්ගේ සීලය අනුපසම්පන්න සීලය අපිට පිරිසිදු වෙලා අනුපසම්පන්න සීලය රකින්න පුළුවන්. එතකොට යම් කෙනෙක් අනන්ත සම්පන්නයන්ගේ සීලය කඩ කරන්නේ නැතුව රකින්නවා නම් එතන පිරිසිදු භාවයක් තියෙනවා කියන එකයි. දැන් අපි ඊළඟ සීල පංචකයට ဒုတိ ය සීල පංචකයට ආවහම එතන තියෙන්නේ ප්‍රහාණ සීල වේරමණී සීල කියලා කිව්වහම අපිට ප්‍රහාණ සීල කියලා කියන එකේ තියෙන්නේ පිරිසිදු භාවයක් ගැන නෙවෙයි සඳහන් කරන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රහාණ සීලය. හැබැයි දැන් පරියන්ත පාරිශුද්ධ සීල කියලා තමයි පරියන්ත පාරිශුද්ධ සීලය කියලා කියන්නේ ඒක පැහැදිලි කරේ අනුපසම්පන්නයන්ගේ සීලය. ඒ කියන්නේ අනුපසම්පන්න අයට තියෙනවා සීලේ කෙලවරක් තියෙනවා. ඒ කෙලවරක් තියෙන සීලය පරියන්ත පාරිශුද්ධ සීලය. ඇයි? මේ පරියන්ත පාරිශුද්ධ සීලය අපි සීල් සමාදන් වෙලා රකින්න පුළුවන්, පිරිසිදු වෙන්න පුළුවන්, පිරිසිදුව ඉන්න පුළුවන්. එතකොට එතන තියෙන්නේ සිල් පදය පිරිසිදුව ඉඳීම වශයෙන් තමයි සීලය සම්පාදනය වෙන්නේ. දැන් දෙවෙනි සීල පංචකය කියන තියෙන්නේ ප්‍රාණඝාතය ප්‍රහාණය කිරීම කියලා කියන එක සීලන අර්ථයෙන් සීලයක් බවට පත් වෙනවා. එතකොට මෙතන අතරම පරියන්ත පාරිශුද්ධිය ආදී කියන තැන්වලදී අපේ රැකිය යුතු සිල්පද සංඛ්‍යාව තියෙන නිසා සිල්පද ටික අදහස් කරන නිසා ඒ සිල්පද ටිකෙන් අපිට පිරිසිදුව ඉන්න පුළුවන් කඩා ගන්න නැතුව. ආන් ඒ නිසා ඒක පාරිශුද්ධිය කියලා සඳහන් කරනවා. ඒක තවත් විදිහකට ගත්තාම මේ මහත්මිය අහන ප්‍රශ්නේ විදිහට මේක අකණ්ඩ අච්චිද්‍ර ආදී භාවයෙන් රකින්න පුළුවන්ද කියලා කියන එක තමයි. එතකොට මොකද අපි සීලේ රකින්න ආකාරය ගැන සඳහන් කරාම අපි ඊළඟ අතරම ඊළඟ වැඩසටහනදී අපිට එනවා මේ සීලේ සංකිලේශ වෝදාන කියන තැනදී සීලේ පිරිසුදු භාවයේ වෙන්නේ කොහොමද? දැන් වෝදානය කියලා කියන්නේ අපි පිරිසිදු වීම. ඒ පිරිසිදු වීම වෙන්නේ කොහොමද? අකණ්ඩ අච්චිද්‍ර අසබල කල්මාශය ආදී වශයෙන්. එතකොට ඒ නිසා එක්තරා විදිහකට ඒ විදිහ එහෙම අපිට අර්ථකථනයක් කරන්න පුළුවන් මේ පාරිශුද්ධ කියන වචනයක් වෙතින්ද ගන්නෙ අකණ්ඩ අච්චිද්‍ර ආදී වශයෙන් වකින්න පුළුවන් නිසා කියලා. ඒතර එහෙම කොහොම හරි එතන අපිට සිල්පදයක් ගැන කතා කරාම සිල්පදේ අපිට පුළුවන් මේ සිල්පදේ මම පිරිසිදුව ඉන්නවා. මේ සිල්පදේ මම කඩන්න නැතුව පිරිසිදුව ඉන්නවා කියලා කෙනෙකුට රකින්න පුළුවන්. ඒ නිසා තමයි එතන පාරිශුද්ධ කියන වචනයක් දාන්නේ. ඒතර ඒක තමයි කියන්නේ අකණ්ඩ අච්චිද්‍ර ආදී වශයෙන් රකින්න පුළුවන් කියන අර්ථය. ඉතින් ඒ රැකීම නිවනට උපකාර වෙනවා. ඒ නිසා ඒ අහන ප්‍රශ්නේ හරියි කාරණේ මම හිතන්නේ නිවැරදි මේ සීලේ මේ ආකාරයෙන් රැකීමෙන් අකණ්ඩ අච්චිත රසබලාදී වශයෙන් වඩලා නිවනට යන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ. පාරිශුද්ධ කියන වචනයක් අපිට භාවිතා කරලා තියෙන්නේ. සංස්කෘති පහ එකටම මේ සංස්කෘතිය කියන්නේ ඒක එකම අවස්ථාවකදී සංස්කෘතිය පහම සම්පූර්ණ ඒ කියන්නේ ඇත්තටම සංවර සීල කියලා වෙන කියන්නේ ප්‍රහාම සීල වේරමණී සීල කියලා වෙන එකක් නැහැ අපි සීලේ රකිද්දී ඒක තුළ මේ පහම සම්පාදනය වෙනවා කියන එක කියන්නේ ඒක අර අවසානයේ කිව්වේ පහානන්ති කෝෂි දමෝනාව නත්ති මේ පහානය කියලා ධර්මයක් මෙතන නැහැ වෙනමම. නමුත් ඒක තුල තියෙන්නේ ප්‍රාණඝාත සිත උත්පාදනය නොකිරීම කියන එක. හොඳයි එහෙනම් අද දවසේත් ඉතින් අපි මේ නිවනට මඟ පැහැදිලි කරලා දෙන විශේෂ මාර්ගයේ විස්තර විවරණය කරන වැඩසටහන අමතපදම් වැඩසටහන පවත්වන්න යෙදුනේ එක්තරා විදිහකට විශේෂ මාර්ගයේ විස්තර විවරණය කිරීමක් මුලපටන් අපිට දකින්න ලැබුණ නිසායි අඩුව සම්පාදනය කරමින් මේක අපේ ධර්ම දේශනා එකතුවට එකතු එකතුවක් විය යුතු නිසා පැහැදිලි කිරීමක් විය යුතු නිසා අපි මේ වැඩසටහන ආරම්භ කරන්න තියෙන්නේ. මේ වැඩසටහන අපි දැන් දේශනා 18ක් පමණ පවත්වමින් පවත්වාගෙන ආවිතින් මේ සඳහා විශේෂයෙන්ම උනන්දුවක් දක්වමින් ඒ සංවිධාන කටයුතු යුක්ති යෙදිච්ච සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒ වගේම තමයි වැඩසටහන පරිශීලනය කරන ඉන්නත් හැම සිදු දෙනාට පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඉතින් ඒ වගේම මේ ධර්ම දානමේ කුසලයෙන් ජනිත වෙච්ච ධර්ම දානමේ කුසලයෙන් අපි හැම සිදු දෙනාටම මේ නිවන් මඟ ගමන් කර ගැනීමට අවශ්‍ය කායික මානසික සැනසෙල්ල පහසු වේවා කිසිම ආකාරයක කරදරයකින් බාධකයකින් තොරව අපි සියලුනාට මේ නිවන් මඟ ගමන් කර ගමන් කර ගැනීමට හැකියාව ලැබේවා සියලු දෙනාටම සුවසීම සුව ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව සම්පාදනය කරගෙන උතුම් කල්යාණ මිත්‍රයන් සිදු කරගෙන උතුම් නිවනින් සනසෙන්ට අපේ මේ සියලු කුසලයන් විසීම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවත් ආශිර්වාදයක් සමගින් අද දවසට අපි මේ අමතක පදම් වැඩසටහන සමාප්ත කරනවා. ඉතින් මේ රසපත් වෙච්ච සියලු කුසල ධර්මයන් සියලු දෙවියන් සහිත ලෝකවාසී සත්‍යයන් අනුමෝදන් වෙත්වා. දෙවියොත් මෙතින් දැක බලා සතුරු වීදී සිසිත කොට බලා වර්ධනය කරගෙන ප්‍රාර්ථනා වේදීකින් සනසෙත්වා. නිවනින් සනසෙත්වා. සියලු අභව ප්‍රාර්ථනා තියෙන සියලු දනාමත් මේ කුසල අනුමෝදන් වේ. නොලැබූ සැප සම්පත් ලබාගෙන ලැබූ සැප සම්පත් ප්‍රවර්ධනය කරගෙන නිවනින් සනසෙත් ප්‍රාර්ථනා ප්‍රාර්ථනාවත් සමගින් අපි පුණ්‍යානුමෝදනා සිදු කරමින් අවසන් කරනවා ඔබ සම්පත පෙරවන් සරණයි